අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්ස මම සක්මන් කරද්දී හිත සක්මනට යොදා බලන කල වම් පාදයේ වම වශයෙන් පොළොව මත ස්පර්ශ වන විට එහි පොළොවේහි තිබෙන වැලි පතුලට සියුම් ලෙස දැනේ රළු සහිත නම් එය රළු බවද දැනේ දකුණු පාදයේද එලෙසම ඒ ගති ලක්ෂණ හඳුනා ගනු ලැබේ මෙලෙස දිගටම නොකඩවා නොනවත්වා ක්‍රියා කරද්දී ඇඟද සැහැල්ලුවකටපත් වී ශරීරයෙන් රත්නයක් පිටවෙන ස්වභාවයක්ද දැනේ. එවිට මා පරයන්ක භාවනාවට ඉඳගනිද්දීම හිත සමාධිගත වී නාස් පුඩු නාස් පුඩුවට දැනෙන හුස්ම රැල්ලක් දෙකක් දැනුණු නමුත් එම දැනීම නොපෙනී නොදැනී යයි. පසුව මේ හුස්ම රැල්ල දෙස මා මනසින් ටික වේලාවක් බලා සිටිය අතර පසුව සුළු මොහොතකදී නොතිබුණ හුස්ම දකිමි. නැවතත් මේ හුස්ම සියුම් වෙලා නැති වෙලා ගොසින් ශූන්‍යතාවයක් පෙන්눔 කරයි. එවිට මා කිසිම දෙයක් නොසිතා ඒ දෙස මනසින් බලමි. මෙය දිගටම එලෙස සිදුවනු ඇත. ස්වාමින් වහන්සේ මෙය පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තිසරණ සරණයි. නෑ ඔබ දිගට ඔය හිතුවට එහෙම වෙන්නේ නෑ. ඒ ශූන්‍ය භාවයට කවදාකවත් ඉන්න බෑ කෙලස් නැතුව. ඒ නිසා වරක හිත ශූන්‍යතාවටයි වරක කෙලස් වලටයි. එතකොට අපි මේ භාවනා කරලා බාගත්තු ශූන්‍යතාවය හොඳයි. කෙලස් හොඳ නෑ. නැත්නම් භාවනා කරලා බාගත්තු ශූන්‍යතාවය මනාපයි. කෙලස් තියෙන අමනාපයි කියන මේ මනාපමනාප දෙක ඉතුරු වෙනවා. මේකට කැමැත්ත තියෙනවා මේකට අකමැත්ත තියෙනවා. ඉතින් ඒකත් කහටක්. ඒකත් කෙලෙසයක්. ඉතින් සරුවචනන්සේ සඳහන් කරන්නේ එතෙන් යනකම් ගිහිල්ලා පුහුණු කරලා ශූන්‍යතාවයට මනාපේ සහ කෙලෙස් වලට අමනාපේ කියන මේ මනාපනාප දෙකම නැති වෙනකම් භාවනා කරන්න. ශූන්‍යතාවය තිබුණත් එකයි කෙලෙස් තිබුණත් එකයි. මේ දෙකටම වැඩි භජනයක් නැහැ. මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. ශූන්‍යතාවේ තියෙන කෙලෙස් වලට සාපේක්ෂව කෙලෙස් තියෙන ශූන්‍යතාවයට සාපේක්ෂව මේ දෙක ප්‍රත්‍යুৎපන්න ධර්ම දෙකක්. මේක නිසා එකට කැමතිලා එකට අකමැති වෙච්ච ගමන් මානසික ආතතියක් එනවා. දෙකටම සමහිත නොසලින මනසක් එහෙම නැත්නම් తాදී ගුණය කියලා කියනවා. අන්නේ తాදී ගුණය එනකන් භවනා කරන්න නම් මේ බලන්න ඕන ශූන්‍යතාවින් කොට ඒකට කෑදර ගතියක් සහ කෙලෙස් වූ අරමුණක් වෙනකොට ඒකට ද්වේෂ ගතියක් තියෙනවනම් ඒ දෙක නැති වෙනකන් මේ දෙක අතර එහාට මෙහාට යන්න රින්ද හිතට. ඊට පස්සේ දවසක් අත්දකින්න පුළුවන් වෙයි මේ ආයාසයෙන් උපයාගත්ත භාවනාවේ ප්‍රතිඵලයක් වගේ ලැබුණයි කියලා හිතන ශූන්‍යතාවයත් එහෙනම් ඉබේ Tamange හිතට ඇවිල්ලා කරදර කරන සද්ද වේදනා හිතවිලි දෙකම හේතු බල ධර්ම දෙකක් මිස සතුටට කනගාටුවට හේතු වෙන දෙයක් නෙවෙයි. ඒක සතුටට කනගාටුවට හේතු වෙන තාකල් අපි කෙලෙස් වලට ආරාධනා කරනවා. ඒ සතුට සහ සපදුක් දෙකටම නැති උපේක්ෂා වෙනකන් භාවනා කරන්න. ඒක නිසා මේ ටිකටම ශූන්‍යතාවේ තියේ කියලා හිතුවට ඒක ස්වභාවික නෑ. ඉතින් ඒක විශ්ීම පෙරලෙනවා. පෙරළුණට පස්සේ ඊගාවට මතුවෙන தත්ත්වය සහ ශූන්‍යතාවය අතර පංගු peeru බෙදන්නේ නැතුව දෙකටම සමහිත එනකම් භාවනා කරන්න කියන එක තමයි කියන්නේ.